අද තේන අර පොඩ කර වෙනසකට වගේ මම හිතනවා ඒක මේ සාර්ථකයි කියලා. දේශනාව ගැන මොකක් හරි නොතේරෙන තැනක් තියෙනවා නම් අහන්න විනාඩි කිහිපයක් ගනිමු. ඊට පස්සේ අපි කමඨාන් සාකච්ඡාවට අවතීර්ණ වෙන්න බලමු. තේරුම් ගන්න සාන්නංශ මේ උපමාවක් කියන්න පුළුවන් ඒක විස්තර කරන්න එක. වේදනා උපජ්ජන්ති අර උපට්ඨාන්ති කියන එක උපමාවකින් පොඩ්ඩක් උපමාවක් තියෙනවා. ඕක මම ඉතුරු කරගෙන හිටියේ අනාගතේට. නමුත් මම කියන්නම්කෝ අහපු හින්දා. මේක අපි කාටුන් බලලා තියෙනවනේ. මේක මගේ බොහොම ප්‍රසිද්ධ උපමාවක්. දැන් මේ වෙනකොට. ඔයත් හැමෝම කාටුන් බලලා ඇතිනේ. එතකොට මේ ඔය කියන කාටුන් එකක් අද කාලේ නම් මං හිතන්නේ අර ඇනිමේෂන් සොෆ්ට්වෙයාර් වලින් තමයි හදන්නේ. ඒ කාලේ ওই සොෆ්ට්වෙයාර් නැති කාලේ ඕකට කළේ එක එක සීන් එකක් එක කොටසක් චිත්‍ර ගණනාවකට මේගොල්ලෝ අඳින. උදාහරණයකට ගත්තොත් එහෙම එක්කෙනෙක් හරි අපි සූරපප්ප කියන්නකෝ මගේ කැමතිම කාටුන් එකක්. සූරපප්පා ජිම්පප්පා කියන්නකෝ. ජිම්පප්පා අර ලොකු මොකක්ද කියන්නේ? අර ලොකු මස් කුට්ටියක් වගේ එකක් එහෙම කටේ ඔබා ගන්නවා. කියන එකක් තිබ්බ කියන්නකෝ. ඒ කියන පොඩි දර්ශනය පෙන්වන්න ඒගොල්ලෝ ඔය ඔය ඔය කියන කාටුන් එක නිෂ්පාදනය කරන අය චිත්‍ර අඳිනව බර ගාණක්. අපි කියමුකෝ ඔකට නෑ ගාණක් දාමුකෝ. හරි අපි 100යි කියලා කියමුකෝ. හෝ 10යි කියලා කියමුකෝ. එතකොට පළවෙනි චිත්‍රයේ තියෙන්නේ ජිම්පප්ප වාඩි වෙලා ඉන්නවා අර පෑම මේසේ උඩ නිකන් ගිජු මූණක් පෙන්නලා තියෙන්න පුළුවන් අර ආහාර ගැන. දෙවෙනි පින්තූරේ තියෙන්නේ එයාගේ අත ලං වෙනවා මොකටද අර අර තියෙන අර මස් කුට්ටියකට. එයා මස් තමයි කෑවේ. තුන්වෙනි එක තමයි ඒ මස් එක අල්ලනවා. හතරවෙනි එක තමයි එයා ගාවට ගන්න. පස්වෙනි එක තමයි කටට කිට්ටු කරනවා. ඒත් එකම කතාරිනවා. හයවෙනි එක තමයි කට ඇතුළට ඔබනවා. ඔන්න ওই විදිහට චිත්‍ර ටික තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට දැන් පළවෙනි චිත්‍රේ පෙන්වන්නේ මොකටද? දෙවෙනි චිත්‍ර පෙන්වන්න ඕනේ හින්දා. අත ගන්න බව පෙන්වන්නේ නැතුව මෙයා අල්ලන බව පෙන්වනවා නම් එහෙම මේක තාත්වික නැහැ. මේ කාටුන් එක තාත්වික නැහැ. මේ ඒ ක්‍රියාවලිය තාත්වික වෙන්නේ නැහැ. පළවෙනි එක පෙන්වන්න ඕන දෙවෙනි එක පෙන්වන්න නම් එතකොට පළවෙනි එක ඇති වෙලා එම සුකුස් නැති වෙන්න ඕන දෙවෙනි එකට එළියට එන්න. දෙවෙනි එක ඇති වෙලා දෙවෙනි පින්තූරේ පෙන්නලා ඒ ෂණයෙම ඒක අයින් කරලා තුන්වෙනි එක පෙන්වන්න ඕන. අන්න එතකොට මේකේ සජීවී භාවයක් තියෙනවා. සම්පජඤ්ඤ මානසිකත්වයේ තුල අපිට උගන්වනවා විදිතා සංඥා කියමුකෝකට විදිතා සංඥා උප්පජ්ජන්ති විදිතා උපට්ඨ හන්ති විදිතා භතං ගච්ඡති. එතකොට ඒ දැන් අර කාටුන් එක ගත්තොත් එහෙම ජිම්පප්පා ඉස්සෙල්ල නොකා ඉන්නවා ඊළඟට අර කියන මස් කෑල්ල කනවා ඊළඟට කාලබඩ පුරව ගන්නවා මේක තමයි එතකොට මේ ක්‍රියාවලිය තුල තියෙන අවසාන. එතකොට අපිට හිතා ගන්න පුළුවන් සම්පජඤ්ඤය කියලා කියන්නේ ඇත්තටම ක්‍රියාවලිය. එකකට වඩා. මම ඒකයි කිව්වේ සම්පජන්ණය කියන එක විපස්සනාවේ මුලැමැද අග කියන ඒ තුනයි අර ඉපදීපදී නැති වෙනවා කියන කාරණාවයි කියන ඒ තරමේ සීඝ්‍ර නැත්නම් තීව්‍ර භාවයටත් අපි අරන් ඒ තීව්‍ර භාවය තමයි පළවෙනි පින්තූරේ පෙන්වන්නේ දෙවෙනි පින්තූරේ පෙන්වන්න ඕන හින්දා වගේම ඒ පළවෙනි පින්තූරේ ඇති වෙලා නැති වෙච්ච හින්දා තමයි දෙවෙනි එක මෙතනට එන්නේ. දෙවෙනි එක ඇති වෙලා එම සුටු එම වෙලාවෙදිම ලප්තන ලොප් වෙච්ච හින්දා තමයි ඒ වෙලාවෙදිම නැති වෙච්ච හින්දා තමයි තුන්වෙනි එක අපිට පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපි ඉගෙන ගන්න සම්පජාන මානසිකත්වය තුළ ඔය කියන ඉපදීම තියෙනවා, හැවතීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා වගේම මේ ඇති වෙවි එම එම ඇති වී අර අර තත්ත තත්ත විපස්සතිය කියන තැන ඒ මොහොතේදීම ඇති වුණා ඒ මොහොතේදීම නැති වෙනවා කියන කාරණේ තියෙන්නේ මේකේ අස්සේ තමයි. ඒක තියෙන උදාහරණයක් හැටියට මට ගන්න ලේසියෙන් වෙන්න ඕන ඔහොම මොකද්ද? අර අර කියන අර කාටුන් එක අපි ඒ සම්පූර්ණ දර්ශන පෙළ හරියට බලන්න නම් පළවෙනි චිත්‍රයේ පෙන්නලා දෙවෙනි චිත්‍රයේ පෙන්නලා තුන්වෙනි චිත්‍රයේ පෙන්නලා හතර පහ හය හත ඔන්න ඔය විදිහට පෙන්නලා අවසාන දහවෙනි එක පෙන්නකොට තමයි ජිම් පප්පා අර අත අරගෙන මස් කැල්ල අරගෙන කටට දාලා අහපල ඇටේ විදිහට අන්න ඒ වගේ තමයි අපි ජීවිතේ භුක්ති විඳින මේ වේදනාව සංඥාව හෝ විතර්කය කියන කාරණාව හරියට පෙළ ගැහෙන්නේ මුල ඉඳලා අගට යනකම් යන්නේ පළවෙනි අර කාඩ් එක ගත්තොත් එහෙනම් අතරම කියනවා නම් අපේ ජීවිතය තුලත් අපි කාඩ් ටික තමයි ප්ලේ කර කර යන්නේ කාඩ් පැක් ගොඩක් තියෙනවා අපි හැමෝම කාව හැම වෙලෙම තියෙන එකෙත් පෙරලනවා මෙහෙට පෙරලනවා ඒ වගේ පළවෙනි කොලේ පින්නලා අයින් කරන ඊළඟ කොලේ පෙන්වනවා අපි. පළවෙනි ඒ ඇති වෙලා එම සුටුස් නැති වෙන්න ඕන දෙවෙනි එක පෙන්වන්න අවකාශය හම්බ වෙනවා. දෙක පෙන්නලා ඒක එම සුටුස් පෙන්නපු සැනින් නැති වෙන්න ඕන තුන්වෙනි එක පෙන්වන්න. අහලා ලස්සන උපමාවක් බුදුහාමුදුරන්ගේ දේශනාව මේක මම හිතන්නේ මජ්ක්‍ධිම නිකායේ තුනේද කොහෙද තියෙන්නේ. ගඟක් එක හා සමානව ගලන්නේ නැහැ කියලා. අද ගලපු ගඟ නෙවෙයි හිත තියෙන්නේ කියලා තියෙනවා. මේ මොහොතේ ඊ කියන්නේ මේ මේ මීට තප්පරයකට කලින් දැකපු ගඟ නෙවෙයි ඊළඟ තප්පරේ තියෙන්නේ කියලා කියනවා. ඇත්ත කතාව. කොහොමද වෙන්නේ? මේ පළවෙනි පින්තූරේ නැති වුණාට පස්සේ තමයි දෙවෙනි එක එන්නේ. එතකොට පළවෙනි එක මේ ලෝකෙන් අතුරුදහන් වෙලා disappear. ඒක ආයේ වැඩක් නැහැ. ආයේ ඒ ඒ ඒ ඒ සීන් එක නැත්තම් ඒ ඒ ඒ අවස්ථාව මේ ලෝකෙට ඕනක් නැහැ. මොකද ඒ ලෝකෙ ඒක පෙන්නලා ඉවරයි. දෙවෙනි එක වෙනවා. නමුත් දෙවෙනි එකට පවතින එච්චර වෙලාවක් නැහැ. ඒකත් පැවතිරන් නැති වෙන්න ඕන. මොකටද තුන්වෙනි එකට එන්න ඕනේ. ඉතින් ඔය සිද්ධ වෙන ක්‍රියාවලියක අපි අර ඔක්කොම සිද්ධ වෙච්ච ඒ කාරණාවට කියනවා ස්ථිරයි මගේ ආත්මයි මොහොම අදහසක් දාගෙන තියෙනවා. ඉතින් සම්පජන්‍ය මානසිකත්වය කියලා කියන එක තුළදී අපිට අහුවෙන්නේ ඔන්න ඔය හබය ලියා ගන්න අපිට අපිට හම්බෙන චිත්‍රය කොහේ චිත්‍රයක්ද කියන එකයි අපිට අහුවෙන්නේ. ඇත්තටම කියනවා නම් ඔය සතතත විපස්සතිය කියන්නේ හේ නැත්තම් උපට්ඨහන්ති කියන එක මම ඇත්තටම හරිම කැමති වචනේ ඒකට. ඒක අල්ලන එක ටිකක් සූක්ෂමයි. අතිශයම සූක්ෂමයි. උදාහරණයක් ගැන හිතුවොත් එහෙම ඔය සමුදේ වය ගැන කියන්නේ ඒකත් එහෙමයි. එහෙමයි. එතකොට ඒක ඔව් ඒක තමයි එතකොට සමුදේ සවය කියන්නේ. සමුදේ වෙන්නේ මොකටද? වය වෙන්න ඕන හින්දා. එහෙම වය උනේ නැත්නම් ඊළඟ දේ සමුදේ වෙන්න විදිහක් නැහැ. තේරුණා? එතකොට අපි අපි අල්ලන්න බලන්නේ මොකන්ද? ඔය සමුදේ වය කියන එක අර උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති හිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා කියන අන්න ඒ කාරණාවේ ඇත්තටම අපිට අල්ලන්න පුළුවන් මොන අහද මොන හරියද කියන එක තමයි අපි භවනාව ඉගෙන ගන්න පටන් මේක දැනගෙන ඒක පළවෙනියෙන්ම දැනගන්න පුළුවන් තැනට දක්වාම පුරුදු කරන එක තමයි එතකොට භවනාව වෙන්නේ. අන්න එහෙම තමයි මට උදාහරණකින් කියන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමයි සමහරවිට. සමහරවිට. පැහැදිලි කර ගැනීමක් කරගන්න ඕනේ. දැන් අර මම මං හිතන්නේ මට අද ඔබ වහන්සේගේ දේශනාවේ මේ සති සම්පජාන්නේ කියන එක මට හොඳට වැටහුණා. ඒ කියන දේ ඔබ වහන්සේ හරියට අර පැහැදිලි කර අර චේන් එකක් වගේ වෙන දේ. දැන් දැන් ඕක සිංහලට මේ ට්‍රාන්ස්ලේට් කරන සිහි නුවණ කියලා. මේක මං හිතන්නේ සිහි නුවණ කියන ට්‍රාන්ස්ලේට් කරාට ඒක එච්චරම හරිද කියලා නම් මට තේරෙන්නේ නැහැ. පාලියෙන් මොකද්ද දන්නේ සම්පජන්නකාරී හෝති කියලා කියනවා දැන් මට හිතෙන්න ඔබ වහන්සේ කිව්වා වගේ සිහිය කියන එක ටෝච් එක ගහලා තියෙනවා වගේ හැබැයි සම්පජන්නේ කියන්නේ ඒක අපි ඒකාකාරව පවත්වාගෙන ඇස්තරගෙන බලාගෙන ඉන්නවා වගේ කියන දේ කියන එක තමයි මට අවබෝධ වුනේ. ඒක නිකන් අපි කරලම අත්දැකීමෙන් ලබන්න ඕනේ නැතුව මේ වචනෙන් විස්තර කරන්න බෑ කියන එකයි මට හිතෙන්නේ. එහෙමයි. ඇත්තටම ඇත්තම කියනවා නම් සිහිය කියන එක ගැට ගහලා තියෙන ග්ලූ එක, ගම් එක තමයි සම්පජාන කියන්නේ. සිහිය පවත්වන්න පුළුවන් නම් ඒ පවත්වන්න පුළුවන් ප්‍රමාණය සාපේක්ෂ වෙනවා. ඇත්තටම කියනවා සාපේක්ෂ වෙනවා තියෙන සම්පජඤ්ඤ ප්‍රමාණය. ඒ සම්පජාන්නේ නැත්තම් ඔය කියන කරුණු කාරණා විනිශ්චය කරන්න පුළුවන්. ඔකට ධම්මවිචක කියලා තමයි කියන්නේ ධම්මවිචය. සෝරි ධම්මවිචය කියලා කියන්නේ. ඔව් කියන්නේ බොජංග පැත්තෙන් ඒ ප්‍රමාණයෙන් තමයි වීරිය තියෙන්නේ. අපි අනාගතයේ නිවල් මහත්ව කතා බහ කරමු. ඔය කියන බොජ්ජංග හත කොහොමද කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එහෙම වුණාම අර මං අර අර ආනපානේ අර කියම්පෝ ආපස්සට ඇවිල්ලා වැටෙනවා කියන එක හොඳටම ඔප්පු වෙන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම ඔප්පු වෙවි. ඉතින් ඔබතුමා කිව්වා හරි මේක අපි ඉගෙනගෙන අල්ලන්න බෑ. මම කොහොම කියන්න ඕන මේක එහෙම කරන්නොත් මේක ඇත්තටම අපිට එච්චර කතා බහ කරන්න දෙයක්වත් නැහැ. නමුත් ඕකෙන් තරම් මේ ශාසනය තුල වැඩක් ගන්න පුළුවන් තවත් තැනක් ගැන සිතා ගන්න තරම්. ඒ තරමටම හරිම ලස්සන ගැන. විපස්සනාව කියන එකේ මුල ඉඳලා අගට කියන ඒ හැම එකක් ඒ පැත්තෙන් අපි හිතුවා කියන්නකෝ. ඒ හැම එකක්ම සම්පූර්ණයෙන්ම විග්‍රහ කරලා පෙන්වලා තියෙන තැන තමයි ඔකට. එතකොට අපේ ගොඩක් වෙලාවට එන්නේ ওই කියන තැනට පාතබන්නේ නැතු ඕක මූලිකව අර මෙනෙහි කරන්න වගේ යන එකක් තියෙන්නේ. අහිංසකයි ඒක හොඳයි නරක නෑ. උනාට කවදා හෝ දවසක නිවන් දකින්න නම් සම්මා ඥාන සම්මා විමුක්ති කියන ඒවා අල්ලන්න නම් සම්පජන්යකට එන්නත් වෙනවා. මේක එතකොට සති සම්පජන්යක් වෙන්නත් වෙනවා. එහෙමයි. මේකයි මේ සතිපට්ඨානය තුල තියෙන රහස. මේකයි මේක තුල තියෙන ස්පිරිට් එක ඇත්තම කිව්වොත් අජන්චාහාමුදුරුවෝ කියනවා ඔය ඕන භාවනාවක් කරන්න අවසානයේදී මෙතනට එන්න වෙයි කියලා. ඇත්ත කතාව. මාත් ඒක පිළිගන්නවා. එහෙමනම් අපි මේ කඹටහන් වාර්තා ගමුද ස්වාමීන් වහන්සේ වාර්ෂාවත් එන නිසා නේද? කඹටහන් මේට හුලඟ හොඳට. එහෙමයි. ලස්සයි හුලඟ. අවසරයි ස්වාමීන් වහන්සේ වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ආරම්භයේ සිටගෙන හිටිනකොටම එදා ටිකක් මට මහන්සි දවසක් දන හිසේ සහ කොන්දේ වේදනාවකට සතිය පැවතුණා. සක්මන් කිරීමේදී එම වේදනාව නැති වී සතිමත්ව සක්මන් කෙරුවා. ඇඳුම් සහ ශරීරය අතර සිසිලසක් දැනුනි. බිත්තිය ළඟ සිටින විට අත්පාවල බිත්තියට ළඟ ප්‍රදේශයේ අනිත් ප්‍රදේශයට වඩා සියුම් තද ගතියක් බිත්තියට ආකර්ෂණය වීමක් වැනි දෙයක් දැනුනි. සක්මන් භාවනාව අවසානයේ සතියෙන් පරයන්ක භාවනාව කිරීමේදී සැහැල්ලුව ශරීරයේ පුරා පැත්තෙන් පැත්ත පතුරුවමින් සිටීමේ භාවනාව අවසන් වීමට කිට්ටුව ශරීරයේ එක් එක් තැන්වල වේදනාවන් දැනුනි. සැහැල්ලුව පැතුරු වෙමි. ශරීරයේ සැහැල්ලු විය. සැහැල්ලුව වේදනාව ප්‍රදේශ වශයෙන් අවස්ථා වශයෙන් ඇතිවීම නැතිවීම දුටු වෙමි. සැලි නැගින්නාසේ දැනුනි. පර්යංක භාවනාව නවත්වා සක්මන් කිරීමේදී සැහැල්ලුවෙන් සතිමත්ව සක්මන් කෙරුවේ. ස්වාමින් වහන්සේ වෝක් එකක් යනකොට සතිමත් පුළුවන් තරම් යන්න උත්සාහ කළා. අවට රූප වලට, ශබ්ද වලට සතිය බොහෝ වෙලාවට යන්නේ නැහැ. හදිසියේ ගියත් නැවත පතුලට පැමිණෙනවා. සිතුවිලි අඩුයි. මේ තමයි ස්වාමීන් වහන්සේ මාගේ කමටහන් විස්තරය. උපදෙස් බලන්න. අපි ඇත්තටම කියනවා නම් අම්මාගේ පරණ මූලිකම ලියපු කමඨාන් වාර්තා ටික අරගෙන බලන්න. ඒවත් එක්ක සාපේක්ෂව බලනකොට පහුගිය දැන් මුල්ම කාලේ තිබිච්ච කමඨාන් වාර්තා එක බලනකොට මේ දැන් කමඨාන් වාර්තා අරගෙන බලනකොට ඔබතුමිය ඒ ඒ වාර්තාවල බලන්න තියෙන මම කියන්නම් පැහැදිලි වෙනස කියලා. ඒ මොකක්වත් නෙවෙයි දැන් අහු වෙනවා අපි හිතන්නේ නැති ලක්ෂණ හිතන්නේ නැති ඉංග්‍රීසියෙන් කියන ඔබ්ජෙක්ට් කියලා කර්මස්ථාන වගේ දේවල් අපිට අහු වෙනවා අරමුණු අහු වෙනවා සිහි පිටවන් විශේෂයෙන්ම අද ලස්සන එකක් කිව්වා පිටියේ පැත්තට කිට්ටු වෙනකොට ඒ පැත්ත රස්සයි වගේ නෑ ඒ පැත්ත සදයි වගේ අනිත් පැත්තට වඩා අනිත් පැත්ත ඕ අනිත් පැත්ත මෙලෙක් මේ පැත්ත සදයි වගේ නේ ආකර්ෂණයේ බවක් තියෙනවා ආයෙ තව එකක් කිව්වා ඇඳ ගෙඩින්න රෙදි සහ ශරීරය අතර තියෙන යම් කිසි සිසිලසක් වගේ දෙයක් එහෙම දෙයක් තේරෙනවා කියන්නේ. ඒක එතකොට එන්නේ අර ඇඳන් ඉන්න ඇඳුමේ තියෙන මටසුටුකම හින්දා වෙන්න පුළුවන් කොහොම නමුත් ඒ වගේ දෙයක් ස්පර්ශ කරන එක හොඳයි. එතකොට අපිට දැන් අර අපි බලාපොරොත්තු වෙන විදිහේ ජුඩ නැත්තම් ලොකු නැත්තම් කලු එහෙමම අරමුණක් ඌමනාව නෑ වගේ ඌමනාම නෑ වගේ කියන අවදියක් වගේ හරියක් දැන් කිට්ටු වෙන්න පුළුවන්. ඔය කියන හැටියට. ඒත් ඒක අර ප්‍රීති සුඛය නැත්තම් පස්සද්ධි ගුණය ගැන කිව්වා. ඒ ඒ ඒක ඒ ඒ පැටි වලට ලක්ෂණ විදිහට තේරෙනවා කියලා. බලන්නම් ඕකේ ඔය ඇති නැතිවීම කියන එක අස්සේ තියෙන්න පුළුවන් යම්කිසි වෙනසක්. ඒ කියන්නේ පළවෙනි ඇතිවීමේ ඉඳලා නැතිවීම සහ දෙවෙනි ඇතිවීම නැතිවීම කියන්නේ අපි නිකන් කියමු කියෙම දෙකක් තිබ්බා කියලා. ඒ දෙක එතකොට එක හා සමානද වෙනස්ද කියලා අන්න ඒ වගේ ලක්ෂණ කීපයක් ඉදිරියට යන්න පුළුවන්. මොකද ඔව් අපි බලමු කොහෙන්ද? එන්නේ ඒ විදිහට නිරීක්ෂණය කරන්න වුණාම ඒ ඒක බලන්න ඔය කියන ප්‍රීතිය එතකොට අපි අධ්‍යයනය කරන මට මේ පිළිම කියන්නත් බෑ. අම්මට කැමති නම් විතරක් ශරීරයේ කොටසක විතර ඒක නිරීක්ෂණය කරන තැනට හිත ගන්න පුළුවන්. හෝ එහෙම නැතුව මුළු ශරීරේ පුරාම කියලා කියන ඒ සංයාවට ගන්න පුළුවන්. එහෙම නැත්නම් වම් පැත්ත නම් වම දකුණු පැත්ත නම් දකුණු පැත්ත උඩ නම් උඩ යට නම් යට ආන් ඒ වගේ ශරීරයේ අභ්‍යන්තරයේ ඉඳලා පිට බලනවා නම් එහෙම පිටේ ඉඳලා අභ්‍යන්තර බලනවා නම් එහෙම ආන් ඒ ආකාරයට වගේ මේකේ අපිට සතිමත් වෙන්න තියෙන පැති ටික අර එහෙම හැම පැත්තකින්ම අහු වෙන්න පටන් ගන්නවා. ඔගේ ලාභය මේකයි අපිට ඒ ප්‍රීතිය තුළ নিমগ্ন වෙලා ඉන්න පුළුවන් කාලයම අපිට තීරණය කරගන්න පුළුවන් ඔය කියන ප්‍රීතිසුඛය කියන එක අපි අල්ලන තැනත් එක්ක. එහෙම නැත්නම් අර සම්පජාන මානසිකත්වයේ කියන එක අපිට අහුවෙන්නේ මොන තැනේද කියලා දැනගන්න ස්වභාවයත් එක්ක අපිට ඒ ප්‍රීතිය තුල හෝ ඒ තියෙන සුඛය තුල නිමග්න වෙලා ඉන්න පුළුවන් තියෙන කාලෙ ගැන. ඒ වගේමයි ඔබ සාමාන්‍ය ජීවිතයට ආවම සාමාන්‍ය ජීවිතයේ තියෙන දේවල් තේරුම් බේරුම් යන ස්වභාවය කියන එකත් වැඩි වෙන්න ඕන පුතේ හේතුව. ඒකින්දා ඔව් පුහුණුව හොඳයි යන්න හොම් කරගෙන යමු. ඒ කල් වගේ දැන් අර මතකයි අර සමහර වෙලාවට කට්ටිය කියනවා නාසිකාග්‍රේ දැනෙන්නේ නැහැ මෙහෙමයි මෙහෙමයි කියලා. දැන් අම්මා එතකොට ඒ කියන ඒ කියන අවධියක් නැහැ වගේ ඔබතුමීට. දැන් පරයන්කිට ගියහම අම්මට නාසිකාග්‍රේ තුලින්ම මේක පටන් ගන්න ඕනේ කියලා එහෙම විශේෂත්වයක් තියෙනවා. නැහැ ස්වාමීන් වහන්සේ නාසිකාග්‍රේ දැනෙන්නේ නැහැ. ශරීරයෙන් එහෙමයි. එතකොට අපි දැන් අපිට අහු වෙන ආනාපාන සතිය තුල අර ආපස්සට නැවත නැවත නැවත නැවත නැවත නැවත මුලින්ම කරන්ට වුණාම අන්න අපිට අහු වෙනවා මේකේ ලේසි ලේසි කාරණා ටිකක් තියෙනවා අපේ තියෙන ඉන්ද්‍රිය ධර්මවල තියෙන ප්‍රමාණය මත කියලා. අන්න එහෙම වුණාම අර ආපස්සට අර මුල්ලේ ඉඳලම ওই කෙටි හුස්ම දැනගෙන දිග හුස්ම දැනගෙන එහෙම යනවාට වඩා අල්ලන්න පුළුවන් ලේසි තැනක් අහු වෙන්න පුළුවන්. නමුත් මූලිකවම මේක කරන්න පුරුදු වෙන කෙනා මම පිළිගන්නවා කල යුතුමයි මුලින් ඉඳලම කියලා. හැබැයි ආපස්සට ආපස්සට වෙන්න වුණාම අපිට ලේසි ලේසි පැති ටිකක් අහුවෙන්නත් පුළුවන්. ඇත්තම කතාව කියනවා නම් පහුගිය ටිකේ ওই කොරෝනා කියලා තමයි අපි අනුමාන කරේ මට හැදිච්ච එක. ඒක හැදිච්ච වෙලාවේ පපුවරි දෙනකොට මමත් කරේ ඔන්න ওই ටික තමයි. ඒ ඒ විදෙන ටික නැති කරගන්න උත්සාහ කළේ ওই කියන තීතිසිකයකට වෙලා මොහොතක් ඉන්න උත්සාහ කරපු එක තමයි. මොකද ඒ වෙලාවේදී ශරීරය එක්තරා විදිහකට අතුරුදහන් වෙනවා නම් මං ලොජිකලි හිතපු කාරණාව තමයි තර්කානුකූලව හිතපු එක තමයි එහෙමනම් අර වේදනාව කියන එකත් බැහැර වෙලා යන්න පුළුවන් පක්ෂයක් එන්න ඕනේ කියලා. හැබැයි මේක මානසිකව මොනවා හරි කර්මකාරණා දාලා මේක සංකතයි මේක ස්පර්ශයක් මේක මේක සංස්කාර මේක නාම රූප තියෙන්නේ මේක ධාතු තියෙන්නේ හරි මොනවා හරි කියලා මෙනෙහි කළාට ඒක මට ඒ වේදනාවෙන් නිදහස් වෙන්න බැරි. නමුත් ඔය කියන පිරිසුකේට ආවට පස්සේ මොහොතයි මහ වෙලාවක් ඉන්නත් බැරි වෙන්නත් පුළුවන් මොකද දැන්කට එච්චර 50ක් නැහැ. ඉතින් ඒ වුණාට ඒ වගේ තත්යකට එන්න පුළුවන් වුණා නම් අන්න ඊට පස්සේ ඒක නිදහස තියෙනවා. ඒ තරමට මෝකෙට කොට සාමාන්‍ය ජීවිතයට පවා භාවිතයට ගන්න පුළුවන්. ඒකෙන් ගන්න ඔය කියන කාරණා පුරුදු කරන එක හොඳයි. මුන් පුරුදු කරලා බලන්න ඒක ජීවිතය තුළ කොයිතරම් අපි පරිවර්තනයකට ලක් කරනවද කොයිතරම් අපිව අලුත් කරනවාද කියලා. එතන අපි වෙනස් කරනවාද කියලා තේරුම් ගන්න බලමු. මම හිතනවා ඒක හොඳ දෙයක් කියලා. ඒ පිටිසුක ගැන මම තව කතාවක් කිව්වෙත් පස්සද්දි ගුණය ගැන. ඔය තැන්නේ ආරණේ ඉන්නකොට මට ඒක අනතුරක් වුණා. ග්‍රයින්ඩරයකින් කපන්න ගිහලා කපා ගත්තා මම. මගේ කොටස් වගේ. ඊට පස්සේ ඉස්පිරිතාලයට ගියාම කොහොම කොහම හරි මූලිකව ඒකට හරියට සුද්ධ බුද්ධ කරලා බෙහෙත් දාපු නැතිනම් ටික කාලෙකදී පැසෙව්වා. ඊට පස්සේ දොස්තර මහත්තයා ආපහු කිව්වා හාමුදුරනේ මූලිකව ගහලා තියෙන ඒ මැහුම් ටික කපන්න වෙනවා. මැහුම් 8ක්ද 16ක්ද මතක. ඒක කැපුවා. කැපුවාට පස්සේ හරියට මාළුව කට ඇරියා වගේ වුණා. අර වැහිලා තිබිච්ච ටික ඔක්කොම ඇරුණා. ඊට පස්සේ දොස්තර මහත්තයා මොකද කරේ? මේක හොඳට බෙහෙත් දාලා කරලා මේකට බෙහෙත් දැම්ම මහන්නේ නැතුව. ඊට පස්සේ අපි මේක වේලුණා සති දෙකකින් විතර මේ තුවාලේ ඊළඟට මේක එකට අල්ලලා මහන්න ඕන උනා. හැබැයි ડોක්ටර් කිව්වා අපි ඇඟිලි දෙකක් මෙහෙම අල්ලලා ගැට ගහලා මෙහෙම කොච්චර කාලයක් තිබ්බත් මේක වතුර ගිහිල්ලා කුණුනේ නැත්තම් මේ ඇඟිලි දෙක සම්බන්ධ වෙන්නේ නැහැලු මේ විදිහටම තියෙනවා. හැබැයි මේ ඇඟිලි මෙහෙම තුවාල වෙලා ඇලුලා ඒ තුවාලුලා ඊට පස්සේ මේක මෙහෙම රෙද්දකින් ගැට ගහලා තිබ්බොත් එහෙම ටික දවසකට පස්සේ මේක යාවෙනවා. කොහොම හරි අර තුවාලේ හොඳට සුද්ධ වෙලා තිබ්බ හින්දා පිරිසිදු වෙලා ඒ තුවාලේ වේලිලා තිබ්බ හින්දා මේක මෙහෙම ලං කරලා මහන්න ගියාට ડોක්ටර් කිව්වා මේක හම්දුරනේ සම්බන්ධ වෙන්න නම් නැති වෙන්න පුළුවන් කියලා. මං එහෙම මොකද්ද දැන් කරන්නේ කියලා. කිව්වා මේක වටේට කපන්න ඕනේ. මම කිව්වා හා ඉතින් කමන්නේ කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අර නිර්වින්දන බෙහෙත් විද්දා ඒව මට වැඩ කරන්නේ නැහැ. ඊළඟට මොකද උනේ? දැන් අර දොස්තර මහත්තයා ආලගෙඩිය කපනවා වගේ මොකද්ද ප්ලේට් එකක්ද මන් දන්නේ මොකක් හරි එකක් කරගෙන කපන්න පටන් ගත්තා මේ. යම් කිසි වෙලාවක මම මම ඇඟටින් කොන්ද කරගත්ත කියන්නකො කියලා වේදනාව දරා ගන්න ඕනේ කියලා මට තේරුණා ඒ වෙලාවේ මටත් අමාරුයි ඩොක්ටර්ට කපන්නත් අමාරුයි හැබැයි යම් කිසි විදිහකට මට මතක් වුණා නම් කියලා මතක් වුණා නෑ නෑ මම පොඩ මෘදු වෙන්න ඕන සහැල්ලු වෙන්න ඕන කියලා. එහෙම වෙච්ච ගමන්ම තේරුණා හරියට අර අර බටර් එකක් වටෙන් පිහින් කපාගෙන යන්නේ ඔයගොල්ලෝ බටර් කන්න හැම වෙන කිව්වොත් ආන් ඒ ඒ ගානට පුදුමාකාර ලේසියක් ලොකටත් තිබ්බා මටත් එහෙම ඉතිර වේදනාවක් දැනෙන්නේ නැහැ. අන්න ඒ වගේ යන්නේ ඔය කියන ප්‍රීතිසුඛ කියන කාරණා ඕ නිකන් දෙවන්නේ. හදිස්සියට නාකය වුණා ඌ අනිත්‍ය හැටියට හිතන්න හරි බලන්න හරි ඌ ප්‍රතිවිරුද්ධව. ඒ අපි දකින්න කොහොමද? ඕවා ඇති ඒ ඒ ඒ ඇති වෙන අර වගේ ඒ ඇතිවීමේ තියෙන ඒ ඇතිවීම නැතිවීම එක හා සමානමද? ඊළඟ ඇතිවීම නැතිවීමත් නැතිනම් වෙනස්ද? ඕකේ තියෙන පරතර මොනවද? අන්න එහෙම තේරුම් ගන්න බලන්න. එහෙම නැත්නම් හැමදාම ඔය කියන පීති සුඛයට ගැටෙන්නේ හෝ ස්පර්ශ වෙන්නේ ශරීරයේ එක්තරා කොටසක්ම විතරද? අනිත් කොටස් එහෙම අහුවෙන්නේ නැති කොටස් තියෙනවද? අන්න ඒ කියන කාරණා හිතට හොයලා බලන්න. මම හිතනවා ඒක තමයි ඊළඟට දිනු කරගත යුතු කාරණා වෙන්නේ කියලා. වගේම සාමාන්‍ය ජීවිතයේදී ඔය කියන සිහිය භාවිතා කරන එක අනිවාර්යෙන් පුරුදු කරන්න. ඒක එතකොට තමන්ගේ ජීවිතය තුළ භාවිතයට ගන්න දේවල් වගේම නොගන්න දේවල් කොට කොට ඒ නොගන්න දේවල් වලට සුප්පි සුප්පි කරන්න උත්සාහවන්ත වෙන්න. නොගන්නේ දේවල් මොනවද කියන එක තේරුම් ගන්න බලන්නම් මේ කමඨහන් වාර්තා. එහෙමයි. ස්වාමීන් වහන්සේ ගොඩාක් පින් සිද්ධ වෙනවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ භාවය ලැබේවා. සාස්ස. අවසරයි ස්වාමීන් වහන්සේ. ආදරවසනයි. සිරන් සරණයි. මම පොඩි කමඨහන් වාර්තාවක් ලිව්වා සුපුරුදු සුපුරුදු ලෙස උදේ සවස බුදුන් වැණීමෙන් අනතුරුව කරුණා භාවනාවට යොමු වුණා. ඔව්. මොකද ඒ රාමිනාදර ගිය පාර මම කිව්වේ මේ මට හරි සංවේදීකම් ඇති වෙනවා දැන් ඒක ටිකක් අමාරුයි කියලා සාමිනාහස කිව්වනේ මෛත්‍රී භාවනාව ටික කාලයකට නවත්තන්න කියලා. ආ. ඒක නිසා ඒක නිසා යෝජනා කළා හොඳේ නැවතුත් හොඳයි කියලා යෝජනා කළා මම හිතනවා ඒ ඒ එහෙම කතා ලියුවොත් හොඳයි කියලා එහෙමයි කන්ට්‍රෝල් තමයි ස්වාමීන් වහන්සේ තමයි නෑ නෑ මම විහිළුවට කිව්වේ ඒ කරුණා භාවනාවට යොමු වුණා ටික වෙලාවකින් මේ සාමාර මෙනෙහි කිරීමක් කරන්න ඕනේ නේද ඒ කිව්වේ ස්වාමීන් වහන්සේ මොකක් හරි එකක් තාම ටිකක් හිතන්න ඕන වගේ නේද? පුත්තක් හරි මෛත්‍රිය නැත්තම් කරුණාව හරි මම හිතනවා කියන්නේ ඒක. එහෙමයි දැනෙනහන්ස අර ටිකක් එතකොට හිත ටිකක් සැහැල්ලු වෙනවා නේද? ඒ නිසා මොකක් හරි එහෙම භාවනාවක් කරලා තමයි මේ පරයන්කට යන්නේ. ආකෝ ආකෝ ආයික හොඳයි. ආ හොඳයි. ඊට පස්සේ ටික වේලාවකින් කය සැහැල්ලු වන ආකාරයට නිහඬව සිට ඉන්පසු කය දෙසට සිත යොමු කළා. ඊටාම සුළු වේලාවකින් කය දැනුණත් සිතුවිලි රාශියක් සිතට එනවා. එසේ සිතුවිලි එන බව නොදැනුණත් ටික වේලාවකින් සිත ඊටාම දුරකට ගොස් ඇති බවක් පමණක් දැනගන්නවා. නැවතත් භාවනාවට යොමු වුණත් කොතරම් උත්සාහ කළත් මේ දිනවල සිතේ ඇති නොසන්සුන්කම නිසා සිත තැම්පත් කරගන්නට ලැබෙන්නේ නැහැ. මේ නිසා මම <clears throat> බුදු ගුණ භාවනාව වඩනවා සමහර දිනවල මෛත්‍රී භාවනාවට යොමු වෙනවා. ඒ වගේ ටික වෙලාවක් ඉඳලා භාවනාවෙන් අයින් වෙනවා. ඉදිරියේදී චිත්ත සංසුන් කරගෙන පෙර පරිදි භාවනාවට යොමු හැකියයි විශ්වාස කරනවා. ඒක හොඳයි. ඒක හොඳ විශ්වාසයක්. කලින් පරිදි සෑම කටයුත්තක්ම සතියෙන් කිරීමට නොහැකුණත් මේ දිනවල නිරෝගී බව සහ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කරන වැඩ කටයුතු වලදී ඊටාම සතිමත්ව කටයුතු කරනවා ස්වාමීන් වහන්සේ. සමහරට ඊට දුවන එක ඔව් ඊට දුවන එක ටිකක් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහර විටක සමහර විටක සමහර විටක අපි ඉන්න තත්ත්ව තියෙන්න පුළුවන් අම්මේ අපිට හිත දුවන්න ඕන නැහැ. නමුත් අපේ අර පුරුද්දට හිත දුවන්න හදන. උදාහරණයක් ඇටියට දැන් පහුගිය දවසේ එක මෑණි කෙනෙක් කතා කළා. එයා කිව්වා හම්බුරනේ ආනපාන බලන්න යනකොට මේ නාසිකාග්‍රේ තේරෙන්නේ නැහැ නේ පා වෙනවා. ඊට පස්සේ මම මෙනෙහි කරනවා. ඊට පස්සේ කතා වුණා ඉතින් කතාව ගියා ඉතින් බලන්නකො ඉතින් ඔය සබකාය පරිසංවේදී වගේ තැනක් නම් මට හරියනවා කියලා මම නිකන් කිව්වා. එතකොට කොහොමද එහෙම කියනවද තමයි. ඒ වගේ අම්මේ ඒ කියන්නේ එතකොට ඒ අතන්ගේ ඒ භාවනාව තුළ තියෙන ඒ ස්වභාවය ඕ කමඨාන් වார்த்தාවක් කියලා පොඩ්ඩක් මේක කරනවා ඕක අහු වෙනවා දියන්නේ නැහනේ අපේ අය ඒකනේ වැඩි කමන්නේ මට කමන්නේ ඕන එකක් නිවන දුරයි ඕකයි සීදී මොකක් හරි සම්ඥාන්ත මම වෙනදට දවස ගානෙම වගේ කමටහමත් සඳහන් කරනවා එහෙමයි කියන්නේ ඕ මම අම්මගේ නෙමෙයි කියන්නේ දන්නෝ දනිති කොංග කොහොමද කොම් ඉතින් එතකොට මේ දැන් ඒ ඒ ඒ ඒ මෑණියන්ගේ තියෙන ස්වභාවය තමයි මේ වෙනකොට අර වගේ දුර්ද අරමුණක් එක්ක භාවනාවකට යන්න ඕන නෑ ඊට වඩා වෙනත් තැනකින් භාවනාව පටන් ගන්න පුළුවන් නමුත් ඒක එහෙම ස්වභාවයක් තියෙන්නේ කියන එක ගැන අපිට එච්චර පැටහීමක් විශ්වාසයක් නැහැ. ඒක හින්දා අපේ අර පරණ පුරුද්දට ම ඒ කටයුතු කරන්න වෙන තියෙනවා. මාත් ඔක හිර වෙලා හිටිය කාලයක් අසුභ භාවනාව කරන්න ගිහලා අර කෙස්ලොම් නියදත් සම්මස් ඇටනහර ඔන්නඔහම කියන ටික කරලා අර 30 ගාණක් තියෙනවනේ ඒ 30 ගාණම කරලා ඉවර කරන්න මොනකම තිබ්බ කාර්යය. ඔయితත් එහා ප්‍රශ්නයක් වුණා අර 900 ටික කරන්න. මේකේ තියෙන ඔක්කොම ටික කරන්න හිතුවා. ඉතින් පස්සේ කාලෙකදී තමයි තේරුම් ගත්තේ නෑ ඉච්ඡර දුරටම ඒවා සෝචන්න ඕන නෑ. මේ එහෙම නැතුව සුදුසු තැනක් තියෙනවා නම් එතනින් පටන් ගන්න එක හොඳයි කියලා. මං හිතනවා අපි ඉඳලා හිටලා මෙහෙම කරමුද? ওই කරුණා භාවනාව හෝ ඒ වගේ දෙයකට නොයන යෝජනාවක් නෑ. එහෙමයි. කොහොමද යෝජනාවක්? එහෙම හේකට නොයා අපි නිකම්ම වගේ ඔය පොඩ්ඩක් සතිමත් වෙලා ඒ වැඩ කටයුතු කරලා මල් පහන් පූජා කරන එක ගැන බොහොම සිහියෙන් කරලා බොහොම නිහඬ නිස්කලංකව ඒ ඒවට පිටාව කියලා කරලා අපි බලන්නකො පොඩ්ඩක් ඔය ඇහෙන සද්දයක් එක්ක හරි එන්නේ වගේ අරමුණක් අරගෙන ඊට දුවන එක කරි කමන්නේ. ඊට දුවනවා නම් හිත පිට ගියා. එච්චරයි. ඊට පිට ගිහිල්ලා තියෙන පිට යමින් පවතින ගමන් නම් තේරෙන්නේ ආයෙත් තේරෙන පිට යන යමින් ගොම මේක අවසානයක් වෙන කොයි වෙලාවකට බලාගෙන ඉන්න. අන්න එහෙම එන්ට වුණොත් මං හිතනවා මේ ඔය තියෙන ස්වභාවයත් එක්ක තව ටිකක් ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා. ඕකේ කාරණාව තීන මිද්දයකින් වෙහෙනවා කියන එක නෙවෙයිනේ බාප්පා. සමහර විට අර හිතට දුවන්න සමහර විට ඒ හිතට දුවන්න දෙන ආරාධනාව අපිම කරන එකක් වෙන්නත් පුළුවන් බාගදා. කියන්න අමාරුයි නමුත් බාගදා වෙන්න පුළුවන්. මේකින්ද මගේ යෝජනාව ඉඳලා හිටලා වගේ යන්නේ මෛත්‍රී භාවනාව කරන්න ඕන නම් කරන්න ඕන ප්‍රශ්නයක් නැහැ. ඉඳලා හිටලා වගේ අපි එහෙම එහෙම නැතුව වගේ පොඩ්ඩක් උත්සාහ කරලා බලමුද? එහෙමයි ස්වාමීනි. එහෙමයි. ඔව්. එතකොට අන්නේ අලුත් අලුත් අවධියකට අපි අවතීන වෙන්න පුළුවන් අලුත් අලුත් පැත්තකට වගේ. ඒක ටිකක් ඒක ටිකක් විශේෂත්වයක් වෙන්න පුළුවන්. ඔබතුමී මේක ගැන මීට කලින් කිව්වා. පස්සේ කොහොම හරි ආපහු මොකක් හරි එකක් වුණා. කමන්නේ අපි හිමීට හදා ගන්න බලමු. පුහුණුවම කරගෙන යමුම අසනීපකම් කියන එක එහෙම තමයි එනවා යනවා. ඌවත් ඒ එහෙම කට්ටම. ඇති වුණා නැති වුණා. ස්වභාවය ලෝකිකෙන් හැම එකටම ඕක වෙනවා. ඒක ඔබතුමීටත් එකයි මටත් එකයි. අපිත් එක්ක හිටපු අයටත් එකයි. ඒකින්ද හොඳම දේ තියෙන්නේ අපිත් එක්ක හිටපු අය මේ ගන්න ඒගොල්ලෝ අපෙන් අයින් වුණාට පස්සේ ඒගොල්ලන්ට යන්නද. අධ්‍යාපනයෙන් තනාකයි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජීවිතය අරගෙන ගියා නම් ඒගොල්ලන්ට යන්නද. අපි වයසට යනකොට හොඳ වචනයක් තියෙනවා පහුගිය දවස්වල තමයි කිව්වේ වයසත් එක්ක වයසට යන්න දෙන්න. ඊටෙන් තරුණනවා. අන් ඒ වගේ. ඒවා යන බවම අපිට මේ තේරෙන පටන් ගන්න තියෙනවා වෙනස් වෙනවා කියලා. සමහරවිට අපි බලාපොරොත්තු වෙන්න පුළුවන් කන්නා භාවනාව හරහා හෝ අපි කියන අරමුණට යාවි කියලා. නමුත් බුදුහාමුදුරන්ගේ උපදේශය මෙන්න මේකයි. අම්මේ ජේන ජේනහි මඤ්ඤන්ති තතෝතං හෝති අඤ්ඤතං යම් යම් ආකාරයකට බලාපොරොත්තු වන්නේද සිතන්නේද පටන්නේද කරුණාකාරණා සිද්ධ වන්නේ ඊට පටහැනි ලෙසින්ය. එතකොට අපි අපි ඉන්න මේ ලෝකෙ තුල තියෙන හැම දෙයකටම ওই ධර්මතාවය පොදු සාධාරණයි. ඒකින් නම් අපි භාවනාව තුළ පදනම් විරහිතව මේකට අත ගහන්න බලමු. හරි? අපි කොන්දේසි විරහිතව මේකට අත ගහන්න බලමු බලාපොරොත්තු නොවියම්. මේක පුලින් තමයි යන්නේ මෙහෙම ගියොත් විතරමයි මේක වෙන්නේ කියලා අදහසින් අයින් වෙලා යන්න බලමු කියන යෝජනාව මම කරන්නේ. පොළොව හොඳයි. හොඳින් සිද්ධ වෙනවා. සිද්ධ වෙන දේවල් එක්ක අම්මා හිත හදාගෙන ඉන්න ඉවසීමත් හදාගන්නවා මේත් එක්ක. ඔක්කොම හොඳයි. වෙන හැම එකක්ම හොඳයි. එහිමීට තව පොඩ්ඩක් බලමු මේක. එහෙමයි ශාන්නාස. බොහොම තෙන් පෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මගේ කමටම් වාර්තාව මෙමය සෙනසුරාදා දින කමඨහන් වාර්තාව පෙරවරු 5ට වඩියුමි පෙර දින පොහොය දිනේ වූ බැවින් මාහට බොහෝ පින්කම් කිරීමට අවස්ථාව ලැබුණි සිවණක් පිරිසට දන් දෙන්නට දම් පූජා කරන්න ධර්ම දේශනාවට සවන් දෙන්න බුද්ධ පූජා ආදී සිදු කරන්න ලැබුණා. ඉතින් කර්මක් වේලා මට ඒ පිළිබඳ සිහියට නැගුණා. ඒ පින්කම් පිළිබඳව සතුටු සිතක් ඇති වුණා. ඒ නිසා මම දෙවිවරුන්ට ආර්ය ශ්‍රාවකයන්ට ඒ වගේ මේ මොහොතේ විදර්ශනා භාවන සප්ත විදර්ශනා භාවනාවට හැම සියලු දිනාටම පිටින් අනුමෝදන් කළා. ඒක දෙවුණ සිතේ යම් ප්‍රසන්න බවක් තියෙනවා කියලා. නමුත් සිතේ වෙනස් වෙන ස්වභාවය බලන්න ඕන යන අදහසක් එවෙලි පහළ වුණා. ඒ ඔස්සේ විවිධ විවිධ කල්පනා එන්නට සිත පෙළමුණ විවිධ කල්පනාවල් එන්නට ආවා. ඒ පින්කම් ආදී පිළිබඳව තමයි නැවතත් නැවතත් සතිමත් භවෙන් සිටින්නට ඕනා කියන සිතවිල්ල දිගටම දිගටම ඇති කරගත්තා. එතකොට ඒ විදිහට නැවතත් සිහියෙන් සිටින්නට ඕන කියලා සිත දිහා සිත පිළිබඳව අවධානයෙන් ඉන්නට ඕනවනේ සිතවිල්ලක් පහළ වුණා. ඒ විත් කර්මක් වෙලා ඒ සිතවිල්ල මං හිටියා. එතකොට හුස්ම සෙමින් සෙමින් ප්‍රකටව දැනෙන්න පටන් ගත්තා. මේ මොහොතේ තරමක පැටලිලි ස්වභාවයක් මට ඇති වුණා කමඨහන පිළිබඳව. ඒක හුස්මට සිත යැවීමද සිත සිතට දැනෙන දේ දැකීමද කියලා වගේ පැටලිලි වුණා. එතකොට හුස්මට සිත ගියා ඒ වෙලාවේ. එවිට මේ ශරීරයේ විවිධ ස්ථාන මට දැනෙන්න පටන් ගත්තා. කකුල් තද වෙලී ඇති බව දැනුණා. ඉන එක පැත්තක් සම්පූර්ණයෙන්ම තෙරපි ඇති බව දැනුණා. ශරීරයක ඉදි ශරීරයේ ඉදිරියට නැමී ඇති බවක් දැනුණා. ඉතින් නමුත් ඒ දැනෙන ස්වභාවය පිළිබඳව පෙරදීට වෙරෙන් මං කලබලයකටපත් උන්නේ නැතුව එසේම සිතිය සකස් කරගන්නට නොගොස් ඒ විදිහට හුස්මේ ස්වභාවය එසේම දැනි දැනි ඉන්නකොට නැවතත් අර සිතිවිලි පිළිබඳව අවධානය යොමුණා. එතකොට මට දැනුණා ඒ සිතුවිලි ආරම්භය මට දැනෙන්නේ මගේ අවධානයෙන් තොරයි ඒ ආරම්භය. ඒත් නැවත ඒ සිතුවිල්ල ඒ සිතුවිල්ලක් තිබුණා ඒක දැන් අවසන් වෙලා ගියා වැනි දෙයක් නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. නිතරම වගේ මේ සිතුවිල්ලක් ඇවිත් ගියා කියන හැඟීම තිබුණා මට. නමුත් ඒ සිතුවිල්ල කුමක්ද වගේ ආකාරයට මම විශ්ලේෂණය කරන්න ගියේ නෑ. එසේ වේලා ගත කරනකොට පිටතින් මට කුරුල්ලන්ගේ හඬ වාහන ශබ්ද ඇසෙන්න වුණා. එතකොට මට තේරුණා දැන් කාලය අවසන් වෙලා කියලා විනාඩි 45ක් භාවනා කාලයක් නැගිටිය යුතු නිසා ඒ ආසනයේ මතදීම මම ආවර්ජන කළාමට මොකද සිද්ධ වුනේ කියලා. ඒ අනුව වහන්සේ ඇතුළු මේ භාවනා කරන සියලුම යෝගීන්ට ත්‍රිරත්නයේ ආශිර්වාද ප්‍රාර්ථනා කළා ඊට පස්සේ. ඉතරයි සම්මාස. මාතර අරමුණ සහ අරමුණද සිටිවිල්ලද සිටිවිල්ලද අරමුණද කියන දෙකේ ප්‍රශ්නයක් තිබ කියලා කිව්වා. මම හිතනවා අපි අල්ලන්න වඩාත් ලේසි දේ තුලින් පටන් ගත්තොත් හොඳයි. ඒකට ඉතින් කාලයක් මම උත්සාහ කරනවා. ඔය දේවල් දකින්න එක නිතර නිතර පේන එක තමයි හොඳ වෙන්නේ කියලා. එහෙම වුණාම ඒක දකිට උනහම තමයි ඔබතුමී කියනා වගේ ওই සිතවිල්ල තියෙන වෙලාවෙදී යනකම් වුණත් ඉන්න පුළුවන් කමක් හම්බ වෙනවා. එහෙම දන්නේ නැතිනම් අපිට ඇත්තටම බෑ මේ සිතවිල්ලක් තියෙනවදෝ කියන එකවත් දන්නේ තියෙන පුළුවන්. අපි ඊට කලින් හිතානේ ඉතින් හුස්ම ගැන නම් ඒ හුස්ම කියන එක කෘතිම කරන්න වගේ හිතක් එන්න පුළුවන්. ඒ කොහොම නමුත් රලු රළුවටම Tamanට තේරෙන දේ අල්ලන්න පුළුවන් නම් තමයි හොඳ. හිත යනවා නම් හිත යන්නේ හිත යන්න පුළුවන්. උදාහරණයක් ඇටියට හිත යනවා නම් සිතුවිල්ලට ඒකේ තේරුම සිතුවිල්ලේ ප්‍රබලතාවය වැඩි වෙනවා. නමුත් හිත යනවා නම් ආශ්වාසයට ඒකේ තේරුම එනම් ඒ ප්‍රබලතාවය ඒ වෙලාවේ සිතුවිල්ලට වඩා ආශ්වාසයට තියෙනවා. නමුත් භාවනා කරන කෙනා එතකොට මධ්‍යස්ථ මතධාරී කෙනෙක් වෙන්න ඕන. ඒ දෙක පටලවා නොගන්න විදිහට. උදාහරණයක් හැටියට මගේ පැත්තෙන් මම කළේ ඕක එක කාලයක් පුරුදු කළා හිත දුවන එක ගැන විතරක්ම අවධානමක් දෙන්න. ඒකෙදි මට ආනාපානෙ දැනෙන්න පුළුවන්. දැනුණා නැතුව නෙවෙයි. හැබැයි ගණන් ගන්න ගියේ මගේ අරමුණ හැටියට මම භාවිතා කළේ හිත දුවන එක කොහොමද තේරුම් ගන්න කියලා. ඊට පස්සේ ඊළඟ කාලයක් ඔන්න අර ශරීරයේ මතට ඇවිල්ලා ශරීරයේ අභ්‍යන්තරයට ගිහිල්ලා මතට ආවට පස්සේ මුළු ශරීරයම පුරා යන්න පුළුවන් වෙන තරමේ සිහියක් හදාගෙන ඔහොම ඔහොම කරලා වටවන්දනාවෙන් එනකොට ඔන්න ආනපන තේරෙන්න උනා. එතකොට හිත දුවන්න උනාට මම ඒක ගණන් ගන්න ගියෙත් නැහැ. ඒ වෙනුවට ඒ හිතේ දුවන එක බල පවත්වන්නට හෝ බරපතල වෙන්න වඩා වෙනවට වඩා ලේසි වුණා ශාරීරිකව තියෙන මොකක් හරි අරමුණකට එන එක. අන්න ඒ වගේ ඔබතුමියක් කියනවා ආනපන තේරෙන්න උනාම ශාරීරිකව තියෙන කොටස් පවා තේරුණා තේරුණා කියලා කිව්වා. එතකොට මගේ යෝජනාව අපි මේක අර ඔබතුමීට ඕකේ අර ටිකක් යම් කිසි විදිහක නිකන් මිස්දප් වගේ එකක් තේරෙන්නේ නැත්තේ සිතුවිල්ලට ගියා ආනපානෙට ගියා ශරීරයේ කොටස් වලට යනවා. සිතුවිල්ලට ශරීරයේ කොටස් ආනපාන. අන්න ඒ වගේ මොකක් හරි එන්නේ එහෙම තිබෙහිඳ වෙන්න පුළුවන්. මගේ යෝජනාව මේකයි ඊළඟ වතාවේදී අපි බලමුද සිතුවිල්ලට යනවා නම් ඒ සිතුවිල්ලෙන් පස්සේ නිකම්ම නිකන් ශරීරේ ඝන අරමුණකට එන්න. ශරීරේ රළු අරමුණකට වගේ එන්න. හිතට දුවන්න අවසර දීලා ඒ හිත දුවන එකත් එක්ක බලාගෙන ඉන්න පුළුවන් තරම් බලාගෙන ඉඳලා එහෙම බැරි කමක් වෙනවා නම් ආපස්සට නිර්පදිතව මේ ශරීරයේ කොහෙට හරි ඇවිල්ලා ඒ ශරීරය දැනගන්න දෙයක් කරන්න බලමුද මොකද හිත දුවනවා කියන එක සියුම් හුස්ම කියන්නේ සියුම් ඒ දේ අල්ලන්න ටිකක් අමාරු වෙන්න පුළුවන් හින්දා මම යෝජනා කරනවා ශරීරය අල්ලන්න ලේසි වෙයි කියලා ඊට වඩා ඒකයි ආනපාන දැනෙන්න උනහම ඒ කියන්නේ වායෝ ධාතුව දැනෙන්න උනත් පටවි ධාතුවේ ලක්ෂණ ටික තාම වායු ධාතුව හා සමාන වෙලා නැතිනම් එහෙමනම් ඔන්න අර අර කියන පටවි කොටස් ටික නැත්නම් පටවි ධාතුවේ ලක්ෂණයන් ටික එළියට ඉස්මතු වෙන්න බලන්න පුළුවන්. එළියට ඉස්මතු වෙන්න අවස්ථාවක් හදාගන්න පුළුවන් කියන යෝ අදහස තමයි මගේ තියෙන්නේ. ඒකින්ද යෝජනාව එක දුවන එකට අපි මනාප වෙමු. ඒකට දුවන්න අවසර දෙමු. පිටට පිටට යන්න අවසර දෙමු. ඇත්තටම කියනවා නම් අර ගෙදර බල්ලෙක් ඉන්නා නම් ඌ කුඩු වරින්න වගේ වැඩක්. ඌ බැතිරින් දාකල් දඟලයි එහෙට මෙහෙට දුවයි. එතනට ඇරියට පස්සේ එයා කැමති දුරක් ගිහිලා අපහු ගෙදරට එයි. මොකද ගෙදර ඉන්න පාන. ඌම කුඩුට යයි. අන්නේම ස්වභාවයක් වෙන්න පුළුවන්. ඒ හිතට දුවන්න අවසරයක් අපි දීලා ඊට පස්සේ ශරීරයට පොඩ්ඩක් එන්න බලමු. ආනපානය තේරෙන්න පුළුවනි. නමුත් ඒකට එච්චරටම ගොඩක්ම යන්නේ නැතුව ආනපානයට තේරෙන්න දෙමු. වැරද්දක් නෑ ආනපානයට හිත යනවනම්. නමුත් අපි ශරීරය පුළුවන් තරම් දැනගන්න බලමු. ඔය රළුවට තේරෙන ශරීරයක් තියෙනවා. තවත් කොටස් නොතේරෙන කොටස් තියෙනවා. අනේ ආකාරයෙන් හරි කමන්නේ. ශරීරය තේරෙනවා නම් අන්න ඊට පස්සේ ශරීර අභ්‍යන්තරයට අපිට එන්න පුළුවන් කමක් තියෙනවා. ඒකේ තේරුම තියෙන එතකොට අපේ හිත දුවන අර අර අර සීමාවල් ටික අපි සකස් කරගන්නවා. මූලිකව තියෙන සීමාව තමයි හිත දුවන එකයි ශරීරයයි. ඊට පස්සේ හිත දුවන එකෙන් චුට්ටක් අයින් වෙලා අපි එනවා ශරීරයේ තැන් තැන් වලට හිත දුවනවා ඊළඟට හුස්මට. ඒකට හුස්මයි ශරීරයේ තැන් තැන් ටිකයි. අන්න එහෙම තැනකට එන්න පුළුවන්. ඒ විදිහට මම හිතනවා මේක අර අර අවස්ථානුකූල චුට්ට චුට්ට සකස් කර කර එන එක තමයි හොඳ වෙන්නේ කියලා. ඒකින්දාම අපි බලමු ඊළඟ අවස්ථාවේදී ආනපානයටම යන්නේ නැතුවම යෝජනාව. ආනපානයටම යන්නේ නැතුව බලමු ශරීරයේ කොටස් තේරෙනවා නම් අපි ඒකත් එක්ක සාදර වෙන්න බලමු. ඒකට මනස වෙන්න බලමු. බොහෝ පැහැදිලි වුණා ඔබ වහන්සේට සතුටුයි.